තව මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාව යන දීමට ඇති කැමැත්ත හා විඳීමට ඇති කැමැත්ත හා විඳීමට ඇති අකමැත්ත අතරමැද තත්වයක් යයි විග්‍රහයක් ඇහුවයි කියලා මේ පෙන්වන්නේ මේකේ වැරදි නිවැරදිතාවය කොහොමද කියන එක ඉතින් විඳි යම් කිසි විඳීම මුල් කරගෙන තමයි ලෝක සත්වයා විසින් සැප සැප ආස්වාදයක් එනකොට නේද මේ විඳීම හේවත් වේදනාව තුන් ආකාරයි ප්‍රධාන වශයෙන් සැප වේදනා දුක් වේදනා සැප දුක් වල අතර උපේක්ෂා වේදනා කියලා සැප වේදනාවට හේතු වෙන්නා වූ කරුණක් ඉදිරිපත් වුණාම අරමුණු වුණාම ඒ ස්පර්ශය නිසා සැප වේදනාවක් දැනෙනවා ඒකේ හැටි එකේ වෙන එකක් දැනෙන්නේ දුක් වේදනාවට හේතු වෙන්නා වූ යම් ස්පර්ශයක් හේතු කොටගෙන ඒකෙන් දුක් වේදනාවක් දැනෙනවා යම්කිසි පුද්ගලයෙක් ඒ සැප වේදනාවේ ඇලෙන්නෙත් නැත්නම් දුක් වේදනාවේ ගැටෙන්නෙත් නැත්නම් ඔහුට ආරවුණු වෙනවා උපේක්ෂා වේදනාවට. මධ්‍යස්ථ වේදනාවට හේතුකාරක වන්නා වූ අරමුණු ස්පර්ශ වීමෙන් උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. ඉතින් උපේක්ෂා වේදනාව නිවන කියවන ත්‍රිපිටකයට විරුද්ධයි. ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙන්නේ සැප වේදනාව දුක් ලෙසත් දුක් වේදනාව උල් ලෙසත් උපේක්ෂා වේදනාව අනිත්‍ය ලෙසත් බලන්න පුරුදු වෙන්න. මෙසේ බලනකොට මේ තුන් ආකාර වේදනා පිළිබඳ චන්දරාගේ දුර වෙනවා. බැඳීම දුර වෙනවා. ඒ වේදනා නිරෝධ කරගත්තොත් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධන උපාදාන නිරෝධය උපාදාන නිරෝධන භව නිරෝධය භව නිරෝධන ජාති නිරෝධය. අන්නේතොර අපි දකින්න ක්‍රමී. සසල ගමන ඉවර කරන්නේ එහෙමයි. නිවන් මඟ. එහෙනම් මොන වේදනාවද නැති කරන්නේ? වේදනාව කියන්නේ මාත්‍රුකා පාළිය. මාත්‍රුකාව. තත්ත කතමා පස්සපත්ත්‍යා වේදනා. නිर्देशයෙන් ඒක බලා ගන්න ඕන. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා කියනවා කියන්නේ මොකද්ද? චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, දිවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා අයං උච්චති පස්සපත්ත්‍යා වේදනා. මෙන්න විග්‍රහය. එනම් මේ නිකම්ම විදැනීම නෙමෙයි මේ කියන්නේ. සැප දැනෙනවා, දුක් දැනෙනවා කියන එක ඉක්මවූ එකක් තියෙනවා. සංස්පර්ශයෙන් දැනිසවන එකක්. ස්පර්ශයෙන් එන වේදනාව නෙමෙයි මේ කියන්නේ. සංස්පර්ශයෙන් එන වේදනාව. ඒක නිසා සංපාසයෙන් ජනිත වන වේදනාව සංපාසජා වේදනාව. ස්පර්ශයයි සංස්පර්ශයයි දෙක. අවිද්‍යාව මුල් කරගෙන නම් අපේ හටගත ස්පර්ශයේ වේදනාව තිබෙන්නේ. අන්න ඒ අවිද්‍යාව නිසාම ඔහු සැප වේදනාවක් ආවොත් විඳින්න හිතෙනවා. ඒක ආස්වාදයෙන් විඳින්න හිතා ගන්නවා. අවිද්‍යාවේ ස්වභාවය. දුක් වේදනාවක් ආවොත් ඊට විරුද්ධව ගැටෙන හිතක් එනවා. දූෂ්‍ය වෙනවා. අවිද්‍යාව සහගත නම් හටගන්නේ සම්පාස්සජා වේදනා. සම්පාස්සජා වේදනා අරු ස්වභාවය ඕකයි. දැනෙන සීමාව ඉක්මවා ගිය මානසික අත්‍යක් උදා කරනවා. ඇලෙනවා ගැටෙනවා කිව්වේ ඒකයි. උපේක්ෂා වේදනාවක් ආවොත් උපේක්ෂාවෙන් විඳිනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක විඳිනවා. උපේක්ෂා වේදනාව. එසයි ඔය වේදනා තුනේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න ඕන. අල්ලගන්න හරියක් නැහැ කියලා දැනගත්තාම අර සම්පස්සයෙන් හරි හරිය ඉවර වෙනවා. ස්පර්ශය නිසා තියෙන වේදනාව කියන්නේ දැනෙන එකක්. ඒක රහතන් වහන්සේලා දැනෙනවා. පරිච්ඡමෝපාදයටයි වේදනාව කිව්වේ සංස්පස්සයයි සංපස්සජා වේදනාවයි. ඒ සංස්පර්ශයයි ඒ වේදනාවයි දෙක වෙනම දැක ගන්න ඕනේ. ඒකෙන් තමයි සසර ගමනට හේතු වෙන්නා වූ වින්දන හට ගන්න. නිරෝධ කළ යුත්තේ අන්න කියන වේදනා නිරෝධය කියලා කියන එකේ පෙන්වන්නේ මොකද්ද? සම්පස්සජා වේදනා නිරෝධය. සම්පස්සජා වේදනා නිරෝධ වුණා නම් ඇලෙන්න හේතු වෙන අරමුණක් ආපුවාම ඒක ඇලු චන්දරාගෙන් ඇලෙන්නේ නැහැ. චන්දරාගේ සහගත ආස්වාද වේදනාව විතර නැහැ. දැනෙන අසුඛ වේදනාව. ඒ සුඛ වේදනාව දැනෙන මට්ටම රාව මිසක් සම්පස්සජා වේදනාව වුණා නම් ඒ සුඛ වේදනාව විඳින්න හිතෙනවා. ඒක ඇලෙ ලැගින්න හිතෙනවා. අන්න ඒක වෙනස ඒකයි. එහෙනම් අපි නිරෝධ කළ යුත්තේ මොකද්ද? යම් විඳනයක් දැනෙනකොට සැප වේදනාවක් එනකොට ඒකේ ඇලෙන බැඳෙන ගැලෙන ලක්ෂණය. ඒක අසාරත්වයේ දැක්ක කෙනාට ඉන්නේ නැහැ. වේදනාව ආවා ගියා. ඉතින් ඒක හැටි. ඒක කාටවත් නැති කරන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේලා රස ආහාරයක් වන්දන දානි දුන්නා. ඒක රහ උන්වහන්සේට දැනෙනවා. ඒක නතර කරන්න බෑ. රාතන් වහන්සේට දුන්නත් එච්චරයි. රස ආහාරයක් දුනොත් රස වින්දනේ රසේ දැනෙනවා. හැබැයි තලු මර මර ගිලින සිරිතක් නැහැ. එහෙම එකක් තිබුණොත් එහෙම සම්පාසජා වේදනාවෙන් ඒක කරන්න. කයට වේදනාවක් එනවා දුක් වේදනාවක්. දුකට හේතු වෙන්නා වූ අරමුණක් ස්පර්ශ වීමෙන් දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව ආපුහාම දුකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා විරුද්ධව. දත් මිටි කාගෙන ගහමරා ගන්න හදමින් ආයුධ හොයමින් ඉවිල්තව නැගින්න එනවා. මොකක් නිසාද? ඒ නිකම්ම දුක් වේදනාවක් නෙමෙයි සංස්පර්ශයෙන් ජනිත වෙච්ච නිසා. සංස්පර්ශය කරගත්තේ මොකද්ද? අවිද්‍යාව සහගතව කරපු වැඩකින් ගොඩ නැගිච්ච නිසා. ඉතින් අවිද්‍යාව සහගත වුණ හැම වේදනාවක්ම ප්‍රතිචාර දක්වනවා විරුද්ධව. ඇලෙන එකක් නම් ඇලෙන පැත්තට. ගැටෙන එකක් නම් ගැටෙන පැත්තට. සාමාන්‍ය ස්වභාවිකක් නම් ඒකට අනුකූල පැත්තකට ගැලෙනවා. උපේක්ෂා වේදනාවත් විඳින්නේ එහෙමයි. උපේක්ෂා වේදනාව අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ මොනවා කරගන්නද කියලා. ඒකත් එක්තරා උපේක්ෂාවක්. අසරණ වෙච්ච උපේක්ෂාවක්. ඒකත් අවිද්‍යාව සහගතයි. ඒ අසරණ ගතිය මානසිකත්වයේ බලපානවා නම් එහෙම වෙනවා. තව උපේක්ෂා වේදනාවක් තියෙනවා. උපේක්ෂා ඒකාග්‍රතාව කියන චතුර්ථ අධ්‍යානෙදී. ඒකෙදි ඔහු දකිනවා කායික සුවවාසය නෙමෙයි නිදහස් වාසය. ඔහු ඒ උපේක්ෂා හිතෙන් ඉන්නවා. ඔහු ඒක ඇලිලා ඉන්නේ. ඒ උපේක්ෂාවලත් ඔහු චන්දරාගෙන් ඇලෙනවා. ඒක අනිත්‍ය වශයෙන් දැක්කනම් වේදනාව දැනෙනවා. ඇලිලා නැහැ. අන්න ඒ නිසා කියනවා අභිභායතන කියලා එකක්. ඒ ආයතනයේ අභිභවා යනවා. ආයතනේ අභිභවා යනවා කියන්නේ ඒ ආයතනේ අල්ලා ගන්න චන්දරාගයෙන් මිදිලා එතන යන්නේ. එහෙනම් ප්‍රථම අධ්‍යානයටපත් වෙනවා ද්විතිය අධ්‍යානයටපත් වෙනවා ආර්යයි. ආර්ය අතුල ද්විතිය අධ්‍යානයේ බැඳීම නැහැ. ආර්ය කිව්වට මදි. ඒ ආර්ය තුල ගැඹුරට නැගිලා තියෙන කෙනෙක් නම් රූප රාගය ඉක්මෙවුවා නම් එහෙම. චතුර්ථ අධ්‍යානයට නිකන් චන්ද රාගයෙන් තොරයි. අරූප රාගයත් ඉක්මෙවුවා නම් අෂ්ට අභිභායතන කියලා තියෙනවා. නේව සංඥා නා සංඥා ඇතෙන ගියත් එකක් නැහැ අභිවේගුවා. අභිභවා ගියා. ඒක බැඳිලා නැහැ. අන්න එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ ආයතන දකින්න ඕනේ ඒ විදිහට. ඉතින් මේ විඳීම කියන එකේ දකින්න ඕනේ විඳීමේහි බැහැගෙන විඳීම එකක්. විඳීම දැනෙන එක එකක්. විඳිනවා කියන වචනයක් තියෙනවා විඳීම කියන්නේ වේදනාව කියන වචනේ ගත්තෙමි. වේදනාව කියන්නේ විඳිනවා කියන එක නෙවෙයි වේදනාව විඳීම එකක්. වේදනාව දැනෙන එක එකක්. විඳින ආකාරයෙන් තමයි සැප වශයෙන් දැනෙනවා, එක දුක් වශයෙන් දැකෙනවා, එක උපේක්ෂා වශයෙන් දැනෙනවා. ඒ වේදනාව දැනෙන හැටි. ඒ දැනෙන එක විඳින්න යනවනම් අන්න ඒ වේදනාව සංපස්සජා වේදනාවක් කරගෙනයි විඳින්න යන්නේ. අන්න ඒක තමයි අයින් කරගන්න ඕනේ. ඒ වේදනාවේ චන්දරාගය. ප්‍රියමනාප වේදනාවට චන්දරාගය වැඩි වෙන්න වැඩි වෙන්න අප්‍රියමනාපයට උඩ ගැටීම වැඩි. මොකද ඔහුගේ බලාපොරොත්තු වල විරුද්ධ දෙයක් ඇවිදිලා. ප්‍රියමනාපේ බලාපොරොත්තු වෙන අප්‍රියමනාපයක් එනවා. ඒතර ලොකු විරුද්ධතාවයක් ආවා. අන්න ඒක ඇති වෙන්නේ. විරුද්ධතාවයෙන් ගැටෙනවා. සම්පස්සජා වේදනාවේ හැටි. එන ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනේ නිරෝධ කරන්න ඕනේ මොකද්ද? ඔන්නේ සම්පස්සජා කියන එකයි. අර වේදනාව තියෙනවා. දැනෙන එක. අරිහත් ඵලයටත් දැනෙනවා. අරිහත් ඵලයේ ස්වභාවයත් ඒකයි. ඒ දැනෙන එක නෙමෙයි අයින් කරන්නේ. ඒකත් අයින් කරන මොහොතක් තියෙනවා. ඒක සමව සමවතක්. නිරෝධ සමාපත්තිය කියලා ඒකට කියන්නේ. අරිහත් ඵලයේ ලැබුවත් අරිහත් ඵලයේ ලැබු කෙනාට දැනෙනවා. එයා දැනෙන ස්වභාවයේ ඉන්නවා වේදනා සංඥා එතන තියෙනවා. චන්දරාගේ නැහැ. නමුත් සංඥා නිරෝධය කියලා එකක් තියෙනවා අවිසංඥා නිරෝධය කියලා එකක් තියෙනවා. අවිසංඥා නිරෝධය කියන එක කරන්න නම් නව අනුපූර සමාපත්තියෙන් නේව සංඥා නා සංඥා ඇතර ගිහිල්ලා එතන ඉක්මවලා ගියහම නිරෝධ සමාපත්තියට යන්න ඕනේ. ඒකයි ඒ ස්වභාවය. ඉතින් ඕක තේරුම් අරගන්න ඕනේ. ඉතින් මේ කියා තියෙන දෙයක් හරියට පෙන්වන්නේ ඇලෙන්නේ නැ ගැටෙන්නේ නැතුව හිටපුවාම ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා. නමුත් එහෙම එකක් මේ ධර්මයේ පෙන්වලා නැහැ. මධ්‍යස්ථ අවස්ථාව තුපේක්ෂා වේදනාව කියයි විග්‍රහ කරන්නේ. සම්මා දිට්ඨිය anu මධ්‍යම ප්‍රතිපදාව ගැන දැන ගැනීම ලෙසද අර්ථ දක්වා තිබෙනවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව දැනගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. සම්මා දිට්ඨිය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව දැනගැනීම විතරක් නෙමෙයි. දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨිය කියලායි සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕන ඕන හැටියට කියන්න ඕනේ නැහැ. අවබෝධයක් ලැබුණා නම් ওই චතුරාර්ය සත්‍ය පිළිබඳව දර්ශනඥානිය පහළ වුණා නම් එතන සම්මාදිට්ඨිය තියෙනවා. මාර්ගය පිළිබඳව කියන්නේ හතරෙන් එකයි. මාර්ගය පිළිබඳව විතරක් කියලා ඉතුරු වෙන්නේ නැහැ. මාර්ගය යම් කෙනෙකුට වැටහුණා නම් ඒකලම ඉතුරු ආර්ය ආර්ය මේ අංග තුනක් වැටහෙනවා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යයෙන් එකක් වැටහුණා නම් ඉතිරි සත්‍ය තුනත් වැටහෙනවා. ඒකයි හැටි. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය යමෙකුට වැටහුණා නම් ඔව් ඒ මොහොතේම දුක්ඛාර්ය සත්‍යයයි දුක්ඛ සමුදාය සත්‍යයයි දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි අවබෝධ කරගන්නවා. ඒ ටිකක් තියෙනවා ඒක කලාව. එකක් විතරක් ඉතුරු වෙන්නේ එකතු වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යෙම සම්මා දිට්ඨියට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධය. දර්ශන දර්ශනඥානිය පහළනකොට සම්මා දිට්ඨිය එනවා. ඒකයි කාරණේ. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ගන්න ඉස්සෙල්ලා සම්පූර්ණ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද මේ අපි දැනගත යුත්තේ? යම් තැනක් දුකෙන් ශූන්‍යද අන්නේ ස්ථානේ අරමුණු වෙන්න ඕනේ. යම් තැනක් දුකෙන් ශූන්‍යද? සියල්ලෙන් ශූන්‍යයි කියෝ ශූන්‍යතාවාදී කියලා එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙනවා. යමක් දුකද? ඒ දුක හටගන්න හේතුව යමක්ද? අන්නේ හේතුව නිරෝධ කිරීම නිසා දුකෙන් නිරෝධ වීමකට මඟ පාදා ගත්තද? අන්නේ සඳහා වැඩිහිටියන් මගක් තිබුණාද? අන්නේ මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්නේ පිළිබඳ මූලික දැනීමක් තියෙනවා. ඒක තමයි සම්මාදිටියෙන් පටන් ගන්නෙ ওই ටික. ඔය හටගන්න පළවෙනි ඥානෙ එකක්. ඕකට කියනවා පූර්ව භාග නුවණ. තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං කිවි ඔන්න ඕකට. සබ්බේ සංඛාර අනිච්ඡාති තං සෝතාවදාන. සියලු සංඛාර අනිච්චයි කියන එක සෝතාවදානයක්. ඒ කියන්නේ කන් දිහාගෙන අවධානයක් ලැබුවා විතරයි. තම් පජානනා පඤ්ඤා කිව්වත් ඒක හැරාසී දකින්න ඥානයක් පහළ වුණා නම්. ඒක තමයි සෝතාපන්න වෙන්නේ.